නීයති තස්සෝ අශෝකාවතක්ඛේව චන්දිමා සබ්බබුද්ධි සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ. ඒ අනුව යමින් අපේ ජීවිතය සකස් කරගත්තේ නැත්නම් සාරා සංකේ පතලස්සේ කාලයක් තිස්සේ නියත විවරණ ලබා ගත්තයින් පස්සේ විතරක් පෙරම්බන් පුරලා තුන්ලෝකයේ ඇත්ත తත්ත්වය අවබෝධ කරගත්ත තුන්ලෝකයේ ඇත්ත తත්ත්වය මොකක්ද කියලා තුන්ලෝකයේ ඇත්ත తත්ත්වය කියන්නේ ගහකොර ආදිය ගොඩනැගිලි මහ පොළොව මහ මුහුද ඒ වගේ විතරද ඒ වගේ විතර නෙවෙයි ඒ රූප වලට රූප වේදනා සංඥා සංකාර විඥාන ආදී වශයෙන් තියෙනා වූ රූපී කොටස් අරූපී කොටස් පේනු නොපෙනෙන දුර දුර ඈත ළඟ සියුම් ඕලාරික මේ හැම දෙයක්ම යථා භූත ස්වરૂපයෙන් අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යමක් තියෙනවා නම් ඒ පිළිබඳව අපි නිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් අද දවසේ අපි සාකච්ඡා කළ යුතු තියෙන්නේ නිවන් මාර්ග දේශනා මාලාවේ නීවරණ ධර්මයන් පිළිබඳව කරන ධර්ම දේශනාවක් වුණත් මෙයත් දන්නවා ඉඳලාමත් අපි ඒ ඒ දේශනා මාලාවට අමතරව විශේෂ වශයෙන් අපේ ජීවිතවලට එකතු කරගන්න ඕන කාරණා සරින් සරේ සරින් සරේ මාලාව මොහොතකට කියලා හදිස්සියෙම සාකච්ඡා කරනවා කියලා. ඉතින් වෙන ධර්ම දේශනාවක් තමයි අද අපි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි අපි ගැන විනිශ්චය කරගන්න ඕනේ හැම වෙලේම විනිශ්චය කරගන්න ඕනේ. මම හැමදාම කියනවා ඒක ඉතාමත්ම සත්‍යවාදී විනිශ්චයක් වෙන්න ඕනේ. මගේ තුල තිබිය යුතු විනිශ්චය සඳහා බුදුරජාණන් වහන්සේ මට දීලා තියෙනවා එක්තරා මේ ඒකට අපිට කියන්න පුළුවන් එක්තරා ආදේශකයක් නැත්නම් එක්තරා මේ නමක් එහෙම කිව්වොත් ලේසි. මෙන්න මේ විදිහටයි සිත තියෙන්න ඕනේ. අපේ සිතුවිලි මෙන්න මේ ආකාරයට තියෙන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙන අරමුණක් මේක විය යුතු විදිහක්. එතකොට ඒ දීලා තියෙන ආකාරයත් එක්ක අපි හැම වෙලේම මොකද කරන්න ඕන? සංසන්දනය කරන්න ඕනේ මගේ මගේ මනසේ ඇඳිලා එන ස්වභාවය මොකක්ද කියලා. මගේ මනසේ මගේ මනස සකස් වෙන මගේ මනස මොනවා හරි සිද්ධියකදී කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි විශ්ලේෂණය කරන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකයේ ඉහළම චින්තනය තියෙන පුද්ගලයා කවුද? ඉහළම සිතේ කියන්නේ මම කියන්නේ ශාස්ත්‍රයන් වහන්සේ ගැන නෙවෙයි. හරිද? ඒක බුද්ධෝත්පාද කාලයක පටිබුදුවරයෙක් පහළ වෙන්නේ නැහැ. එතකොට මේ එතකොට පොඩ්ඩක් හිතන්න එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ අනුමැතිය ලබන ශ්‍රේෂ්ඨම චින්තකයා කවුද? රහතන් වහන්සේ. රහතන් වහන්සේ කියන්නේ කවුද? අපගමනයක් නැති ලෝකයේ සත්‍ය తත්වයේ පිළිබඳ අපගමනයක් නැති ඒ කියන්නේ වෙනස් වෙලා දැනෙන්නේ නැහැ. හිත වෙනස් වෙලා නැහැ. ලෝකයේ තියෙන ඇත්ත తත්වයම අරමුණු වෙන උත්තරයන්න් වහන්සේ වෙනවා. රහතන් වහන්සේගේ චින්තනය කියන්නේ. ඒකම මම මතකද හැමදාම කියන අපි ලෑස්ති වෙන්නේ මොකටද? ආන්ගේ චින්තනයට සමීප වෙන්න නේද? සමීප වෙලා ඒකට සමගාමී වෙන්න ඕනේ. ඒකත් එක්ක ඒකට වැටෙන්න ඕනේ අපේ හිත. ඉතින් ඒකට මහා නිර්භීතකමක් අපිට ළඟ තියෙන්න ඕනේ. හරි ඒක මේ නිර්භීතකම කාට එක්ක සටන් කරන්නද? ආ ලෝකයේත් එක්ක. ලෝකයේත් එක්ක සටන් කරන්නේ නෙමෙයි අපි පින්නන්නේ අපිත් එක්ක සටන් කරන්නේ. තමන් එක්ක කරන සටනට තරම් භයානක තමන් එක්ක කරන සටන තරම් අමාරු සටනක් මම දැන් පෞද්ගලිකව මම නම් දකින්නේ නැහැ. <laughs> ඒ කියන්නම්කෝ. පෞද්ගලිකව මට නම් හම්බුලා නැහැ වෙනත් සටනක් ඊට වැඩිය අමාරු එකක්. ඉතින් ඒක පැහැදිලිවම අමාරුයි. ඒක අය කිසිම කතාවක් නැහැ. පැහැදිලිවම අමාරුයි. අපිත් එක්ක සටන් කරගන්න තමන්ගේ හිතත් එක්ක සටන් කරන එක තාම පහසුදයක්. ඒක වෙනතරම් ත්‍රිපිටකයේ පාඩක තියෙනවා. ඒක තැනකට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. තමන්ට නොකරපු වැරද්දකට කවුරු හරි බයිනකොට හිත සැලෙන්නේ නැතිව ආශය කරන්න පුළුවන්කම තියෙනවා නම් මුලින් නොබැන ඉන්න පුළුවන් නම් ඒ තනත්තා කොයි වගේ කියලාද? සටනකින් ජයගත්තා වගේ කියලා. හරිද? ලොකු ලොකු යුද්ධකින් දුරුවා වගේ කියලා. ඒකින්ද අපි අපි දිහාවට හරිය ලොකු විනිශ්චයක් තියෙන්න ඕනේ. එන්නනේ අපි එකිනෙකාගේ එකිනෙකාගේ සිතුවිලි එකම සිද්ධියකදී එකම වගේද? නෑ. එක එක්කෙනාට එක එක්කෙනාට වෙනස්. ඇයි අපි එක එක්කෙනාගේ සිතුවිලි එක එක්කෙනාට විදිහට වෙනස් වෙන්නේ? ඒ අපි පෝෂණය වෙලා තියෙන ආකාරය අනුව. අපි පෝෂණය වෙලා තියෙන මේ වෙනකොට අපි දැනගෙන තියෙන දැනීම තේරෙන තේරීම නේද අතීත දැනුම අනුව තමයි අපිට සිතුවිලි ඇති වෙන්නේ. ඒක පිළිගන්න වෙනවද නැද්ද? ඒක අපි ඔක්කොටම සිතුවිලි ඇති වෙන්නේ අන්න ඒ වගේ අපිට අපි අපි අතීතේ ගන්න දේවල් හැටියට. මම හඳුනන කියන්නේ වෛද්‍යවරයෙක් නොවන කෙනෙක් නේද වෛද්‍යනාලාව පෙරගෙන ගිහලා එදා ළඟට ගිහිල්ලා නේද ලේඩාව බලලා උදනලාව කියලා ඔක්කොම කරා කියලා විස්තර අහනවා දිවයිඩියට දාන්න කියනවා ඇස් යට පරීක්ෂා කරනවා ඒ බලාගෙන වෛද්‍යවරයා කරන දේ බලාගෙන. එහෙම කරාට ඔළුවට එන්නේ නෑ. ඇයි ඒ අතීතයේ ආගේ ඒ වෛද්‍ය දැනුම දැනුමෙන් පෝෂණය වෙලා නෑ. එහෙනම් වෛද්‍ය දැනුමෙන් පෝෂණය වෙලා නැති කෙනෙකුට වෛද්‍ය ලෙඩා ගැන හෝ රෝගය ගැන හෝ ප්‍රතිකාරය ගැන හෝ අදහස් එන්නේ නෑ නේද? එන්නේ නෑ නේද? හා එහෙනම් මේ අනිත්‍ය පිළිබඳ අදහස් සමහරවිට එන්නේ නෑ නේද? අනිත්‍ය පිළිබඳ අදහස් එන්නේ නැහැ. අනාත්ම පිළිබඳ අදහස් එන්නේ නැහැ. දුක පිළිබඳ අදහස් එන්නේ නැහැ. දැන් තේරෙන හේතුව මොකද්ද කියලා. ඒකට අදාළ ධර්ම වලින් පෝෂණය වෙලා නැහැ. ඒ ඒ කෙනාගේ సంతානයේ ක්‍රියාත්මක වෙන්නේ ඒ අතීතයේ පෝෂණය වෙලා තියෙන ආකාරය අනුව. අන්න ඒකින්ද මේක සමතුලිත කරගන්න ඕනේ. මේක සමතුලිත කරගන්න නම් මම මගේ හිත ක්‍රියාත්මක වෙන ආකාරය කොහොමද කීකේ කොහොමද කීකේ කොහොමද කීකේ බලන්න ඕනේ. හරියට නිකන් චිත්‍ර අධ්‍යයනය වල චිත්‍ර කඳින්නේ. අනිවාර්ය චිත්‍ර අධ්‍යයනය බලාගෙන පොඩි කාලේ අපිට දෙනවා චිත්‍ර කඳින්න කියලා. අපි මොකද කරන්නේ? හැම ඉරිකැලක්ම අර කියන විදිහටම අඳින්න උත්සාහ කරනවා. වැරදුනොත් ආය නතරනවා. මම අර විදිහටම අඳින්න බලනවා. නේද? ආන් ඒ වගේ බුදුරජාණන් වහන්සේ අපිට මනෝ චිත්‍රයක් දීලා තියෙනවා. සාතන් වහන්සේගේ චින්තනය. ඒ විදිහට ඔය හිත අඳින්න. හරි අපේ හිත අඳින්න ඕනේ අපි. අපේ හිත සකස් කරන්න ඕනේ. හ්ම්. ඒ සකස් නොකරපු එකේ වරදට අපි හරියට දුක් වෙනවා. හරි. එහෙම සකස් කරගත්තේ නැති එකේ වැරද්දට අපි හරියට දුක් වෙනවා. ඉතින් මේවා ආයෙ මතක් කරන්න ඕන හිඳයි මම මේ වගේ සැරෙන් සැරේ සැරෙන් සැරේ ආයෙ මොකද උලුප්පලා ගන්න ඕනේ නේද? හ්ම්. ඒකින්ද නැවත නැවත නැවත නැවත මතක් කරනවා කරෙන් සැරේ වියුක්ත කලයුක්ත කරමින් ඉන්නේ කියලා. ඉතින් අපේ දෙමව්පියන්ගෙන් මම වැඩිපුරම අහන්නේ කොහොමද දන්නේ? දැන් ඇඬෙන එක නැවතිලාද දන්නේ? ඇඬෙන එක නැවතිලාද දැන් කියලා. හැමදාම අහන්නේ. අපිට සිතුවිලි එන්නේ අපේ දුක් අඩු වෙන සිතුවිලි අපිට එනවා නම් ඒවා එන්නේ පැහැදිලිවම අපේ ධර්ම අවබෝධයේ ප්‍රමාණයටයි. ධර්මය අවබෝධ වෙන්නේ යම් ප්‍රමාණයකට දෙපමණකින් මේ තනත්තාගේ సంతානගතව උපදින්නා වූ දුක් අද එහෙනම් ආයතන මොන තරම් ගාත දැනගෙන තිබ්බ කිව්වත් බෝධි පූජා තියලා තිනවා කිව්වත් දාන දීලා තිනවා කිව්වත් ඒ මොකකින්වත් ඒවා කරන්න එපා කියන එක නෙවෙයි මම කියන්නේ. ඒවා කරා කියලා ඒවා වෙනකට ඒ ඒ ලයිස්ට් එකටම එකතු කරන්න ඕනේ දාන දීලා තියෙන ඒවා ගාත කටපාඩම් කරන් තියෙන ඔක්කොම ඉතින් ඔකට තව එකක් දාමු. කොච්චර දාන කියලා තිබ්බත් ණයක මට. හරිද? එතකොට කොච්චර දැන කියලා තිබ්බත් Tamanගේ సంతానගත දුක් වල අඩුවක් නැත්තම්. තරහ යනකොට දුකක්. ඊර්ෂ්‍යාවට වෙනකොට දුකක්. කෙටියෙන් කියන හැම පරිස්තරණයක්ම දුකක්. එහෙනම් ඒ දුක් වලින් අඩුවක් දුක් වලින් අඩුවක් නැත කියලා කියන්නේ මෙයාගේ හැසිරීම ධර්මයට අනුව සකස් වෙලා නැහැ කියන එකයි. ඒක විශ්වාසයක්. ඒකක විනිශ්චයක්. බලන්න තාම අඬනවා නම් භාවනා කරලා ඉතින් හරි ගිහින් නැහැ. ඒක භාවනා කරන දුක් අඩු කරගන්න. එහෙනම් තාම භාවනා කර කර අඬනවා නම් මේක හරි ගිහිල්ලා නැහැ. තාම දරා ගන්න අමාරු නම් කාරු හරි වෙන්නීම කාගර මතුරු ලැබෙන පොඩ්ඩක්වත් දරා ගන්න බැරි නම් සාන්ත නැත්තම් තාම මොන පඬිතුකම් කියුවා තරම්. නේද? අපි හරි පඬිතයිනේ. මටත් එක්ක කියලා මම කියනවා ආය ආය. අපි හරි පඬිතයි. නේ? නෑ පුළුවන් තරම් පඬිතකම් කියනවා නේද? තම තමන් දන්න ශේත්‍රය ගැන. නමුත් බුදුජානනාථගේ ධර්ම ඉස්සරහා අපි ක්‍රම කකුලක් තරම්වත් වර්ධනය කරගෙන නෑ තාම අඬනවනම්. හරි ඉවරක් නැතුව තරහ. හරිද? අනුන්ගේ මතය දරා ගන්න අමාරු නම් කරුණාවන්තකම නැත්තම් තව කෙනෙක් ගැන හිතන්නේ නැත්තම් හරිද එහෙනම් මම කුඹි කකුලක් තරම්ව බලන්නකො කුඹි ඇවිත් කුඹි කරන්නේ කකුල දෙතර පොඩි කියලා ඒ තරම්වත් වර්ධනය කරගෙන නැහැ හොඳයි කොහොම නමුත් කමක් නැහැ අද අපි මේ සාකච්ඡා කරන්නේ හරි වචන දෙක බුදුරජාණන් වහන්සේ අපිට තව එක මීමක් දීලා තියෙනවා ඒ මීම තමයි පිරිහෙන වාසිය කියලා කියලා තියෙනවා පිරිහෙන කාරණා හතරක් තියෙනවා කියන කාරණා බොහෝවක් තියෙනවා. හරිද? අපේ අනුග්‍රහණ සූත්‍ර ගත්තොත්ම 48ක් තියෙනවා. හතේ ඒවා අයකුයි, හය ඒවා එකකුයි තියෙනවා. සත්‍යාපරිහානීය ධර්ම වශයෙන් හතේ ඒවා හයක් දේශනා කරලා තව හය එකක් තියෙන මම වෙලාවක ඒක ඔක්කොම කියන්නම්. හරිද? නමුත් ඊට අමතරව තවත් එක තැනකදී අපිට හම් වෙනවා සංඝා දේශා භයාමෝහ සෝ ධම්මං අතිවත්ති මේවායින් අගතියට චන්ද දෝෂ බය මොහ කියන්නේ සතර අගති කියන එක. මේ වගේ අගතියට ගියොත් හරියට අවපක්ෂයේ හඳ පිරිහි පිරිහි පිරිහි යනවා. මේ පුරපක්ෂයේ හඳ නම් එන්නේ නැහැ. පිරෙනවා මේක පිරිලා යනවා වගේ ඒ ජීවිතේ පිරිහෙනවා කියනවා. හරි. දැන් සංග්‍රහදේශා බයමෝහා කියන තැන මොනවද මේ? මේ සතර අගති කියලා කියන මේවට. මේ අගතියට යෑම කියන්නේ මොකක්ද කියලා අපි හොයන්න ඕන හැන්සරේ. ඒ හොයන්නේ කොහෙද තමයි කොහෙට ආදේශ කරනවද? පැහැදිලිවම තමන්ට ආදේශ කරනවා. මේ සිත දිහා බැලිය යුත්තේ කොහොමද? මේ සිත දිහා බැලිය යුත්තේ කොහොමද? මගේ හිත වැඩ කරන්නේ කොහොමද? වැරදියට වැඩ කරන උපකරණයක් තියෙනවා අපි ඉක්මනට කරන්නේ මොකද්ද? දැන් අපි තුමුක රෙදි මහන මැෂින් තියෙනවා මේ අතංගේ. මේක මුල් පැටලෙනවා නෝ. ඒකට බයිනවද? මොකද කරන්නේ? හදනවා ආයෙ නේද නූල නූල පැටලි පැටලි නම් එන්නේ. එහෙම එන්නේ නැති වෙන්න සාකස් කරනවා. සමහර අපේ හිතත් පැටලි පැටලි එන්නේ. හිත කොහොමද පැටලෙන්නේ? අර කෙනන් අරක හරියට වැඩ කරන්නේ නැති වෙන නූල පැටලි පැටලි එන්නේ. එන්නේ යට නූල හරි උඩ නූල හරි ඔන්න ප්‍රශ්නයක් එනවා. ඒ වගේ මේකෙත් මොකද වෙන්නේ? ඡන්දයට හෝ දේශයට හෝ බයට හෝ මෝහයට එක මේක පැටලෙනවා. ආනහ පැටලුනහම නිවැරදි අදහස අපේ හිතෙන් උඩට එන්නේ නිවැරදි අදහස එන්නේ නැහැ. එහෙනම් අපි සත්‍යවාදීව මගේ මැස්ම දිහා බලන්න ඕනේ. මගේ මානසිකාරය කියන මගේ මේ මේ වෙනකොට තත්ත්වය මොකද්ද? මේ වෙනකොට මගේ සිතේ තත්ත්වය මොකද්ද කියලා හැමෝම ඒක ධර්ම අවබෝධයේ මූලික පදනම මොකක්ද? සත්‍යවාදී බවයි. කාට සත්‍යවාදී බවද? අනේ ඔව් Tamanට අපිට හරිද? අපි මේක තමයි මම අර කිව්ව ඒ අමාරුම වැඩේ. හරි සමහරවිට හිත හදන එක විතරදී ලේසි වෙන්න පුළුවන්. මම මගේ මෙන්න මේ අඩුපාඩුව තියෙනවා කියලා Tamanම පිළිගන්න එක. මේ මා සංස්ථාවට කියන්න ඕනේ ඊට සංස්ථාවට වැඩ කරන සංස්ථාවට නේද? කාටවත් කියන්න යන්න ඕනේ නැහැ. තමන්ගේ අතුලාන්තයෙන් ඉතා පැහැදිලිව මගේ මේ අඩුපාඩු තියෙනවා කියලා මනම පිළිගන්නවා කියන කාරණාව හරි දුර්ලභයි. හරි. තනියම පිළිවරන් එහෙම පිළිගත්තේ නැත්නම් කවුරු මේක හදන්නේ? අම්මද? තාත්තද? ඒකට හැදුවේ මොනවද? අපේ කය නේද? කය සහ ඕලාරික ජීවිතයක් සකස් කරගන්න විදිහට ඒ අත ලොකු සේවයක් අපිට කරා. නමුත් එතුන් එහාට මම මගේ වැඩේ කරගන්න ඕනේ. නේද? අම්මයි තාත්තට ඉහිද හැදුවා. නේද? කල්යාණ මිත්‍රව අපේ ඉහිද හැදුවා. ඒක එහෙම තමයි. නමුත් නේද? තව කරගන්න බොහෝ දේවල් තියෙනවා. එහෙනම් දැන් මගේ වැඩේ තියෙනවා. මගේ වැඩේ මම කරගන්න ඕනේ. බුදුහජානන් වහන්සේට අද්දාය කියලා ගන්නවද? බුදුරජාණන් වහන්සේ පුළුවන් කාගෙන් හිතක් හදන්න. බෑ. හරිද? උපදෙස් දෙන්න උපදෙස් දෙන්න පුළුවන් පින්නත් මේ උපදෙස් දුන්නාම සමහර අය හිත හැදෙනවා. නේද? පිළිවෙත් පුරලා තියෙනවා නම් තමයි ඒක හැදෙන්නේ. හදිස්සියෙන් ධර්ම අවබෝධ වුණේ කාටද? පිළිවෙත් පුරපු අයට ධර්මය ශ්‍රවණය කරනකොටම තේරෙනවා. එහෙම හදන්න පුළුවන් නම් බුදුරජාන් වහන්සේ ළඟම ධානලාභියෙක් විදිහට හිටපු දේවදත්තව හදාගන්න බැරි වෙන්නේ නැහැ. බැරි වුණාද නැද්ද? පැහැදිලිවම බැරි වුණා. නේද? අපායන තමයි ඉන්න උනා. අද හතර දුරම හදන්න බැරි වුණා. හ්ම්, වැඩි කී දෙනෙක් හිටියද නම් බුදුරජාණන් වහන්සේ නමකට වත් Tamanට පිට වෙන්න බෑ. ඒක සීමාවක් තියෙන ඒ සීමාවෙන් එහාට Tamanගේ මතය තමයි වැඩි තියෙන්නේ. එහෙනම් අපි මහා ජව සම්පන්න බල සම්පන්න යුද්ධ පටන් ගන්න ඕනේ. වීරයෙක් වීර කාන්තාවක් බවට පත් වෙන්න ඕනේ. ඒකට මොකක්ද වෙන්න ඕනේ? මහා ශක්තිය හිතර ගන්න ඕනේ. මොකද මොකද ශක්තිය? මම මම කියන නිවැරදි විනිශ්චය කරනවා. හරි. මේක මහා කේලවාදයක් වගේ ඉස්සල්ලාම දැනෙන්නේ. අම් ඇයි? මම හිතාගෙන කොහොමද මං ගැන ලෝකයේ හොඳම කෙනා පෙළගස්සුවොත් සාමාන්‍ය 1 2 3 4 5 කියලා ලෝකයේ ඉන්න හොඳම අය පෙළගස්සන තරගයක් තියෙනවා ඒක විනිශ්චය කරන්නේ මන්නම්. සාමාන්‍ය මාව අඩුම ගානේ 10ට 15ටවත් වටනවා. මගේ විශ්ස් වෙනවා. එකට වශයෙන් නැහැ කියන්නේ හරිද? අඩුම ගානේ 100න් එහාට කරනවද නැද්ද? <laughs> නෑ නෑ ඒක විනිශ්චය කරන්නේ විනිශ්චය මණ්ඩලය නෙවෙයි. විනිශ්චය කරන්නේ මන්නම් මාව පිණිස කරන් දෙනවා නම් අඳුම ගන්න 100න් එහාටවත් ලෝකෙම කෝටි 700ක් ඉන්නවා එකෙන් මේ පළවෙනි සිය දෙනා අතරවත් මම ඒ වගේ මාන්නයක් අපිට තියෙනවා. ලෝකෙ කෝටි 700 මේ හුඟක් අයට හුඟක් අයට පළවෙනියම තමයි සමහර අය නම් පළවෙනියමයි. එතකොට ඉතින් ඒකකින් තමයි අපි අපේ විශ්ෂය කළ යුත්තේ ඔන්න මගේ හිත ක්‍රියාත්මක වෙන ආකාරය හරිද ක්‍රියාත්මක වෙන ආකාරය කියලා. මේකට මම කවුරු කැමති වුණත් අකමැති වුණත් කමන්නේ ඉස්සෙල්ලාම උදාහරණයක් ගන්න දේශපාලනය. හරි. දැන් අහන්න ඉතින් මාත් අහන්න ඕනේ හරි. <laughs> උපන් කාලේ නම් අපිට මම අහන්නේ ධර්මයට එකමද කියලා බලාගන්න විතරයි. උපන් කාලේ ඉඳන් අම්මා හින්දා හෝ තාත්තා හින්දා හෝ පරම්පරාව හින්දා හෝ හුඟක් අයට ලේවල පාටක් තියෙනවද නැත්ද? ලේවල පාටක් තියෙනවා. නැත්නම් වෙන මොකක් හරි හිතවත් කරන තියෙනවා. තමයි එල්බගත්ත මතය තියෙනවා. එන්න එල්බගත්ත මතය තියෙනවා මේ පිරිස හොඳයි මේ පිරිස නරකයි කියලා. හරි? දැන් දැන් ඉතින් වෙන අපි පරීක්ෂණය කරන්න යන්නේ. දැන් අහන්න ඔය හිතෙන් අපි දේශපාලනයේ පැත්ත ගැන හිතනකොට හරි ලංකාවේ විශේෂයෙන්ම දේශපාලන පැත්ත ගැන හිතනකොට සමහර පිරිසක් කරන හැම වැඩක්ම අනුමත කරමින් තවත් ඒකත් කරන හැම වැඩක්ම අනුමත නොකරන ස්වභාවයක් ඔය හිතේ තියෙනවාද? පරණ කරපු වැරද්දක් ඉඳලා පුළුවන්. සම්මුතියක් වශයෙන් මම මේ කට්ටිය කැමති නැහැ. හරිද? අන්න ඒ කට්ටිය මොන හොඳ කරත් මම පිළිගන්න ලෑස්ති නෑ. ඒක කියන්නේ නෑ. කියන්නේ ඒ විදිහට පෙන්වන්න හදන කොහොම හරි තර්ක විතර්ක ගෙනල්ලා දන්නව ඇතිනේ. අන්නේ ධර්ම ඇතුලෙන් කියන එකට තමයි උත්තරේ ගන්න. ධර්ම ඇතුලෙන් කියන තැනට තමයි අපි පහර දෙන්න හදන්නේ මම අද. මම ධර්ම ඇතුලෙන් මේ කට්ටිය කරන වැඩේ ඒ තරම් හොඳ නෑ කියලා. හැබැයි අනිත් පැත්තේ කතා කරන්නේ කොහොමද? කොහොම හරි පරම තරගේ ඒ වුණාට ඉතින් නේද? ඒ වුණාට මෙහෙම කරලා තියෙනවනේ ඉතින් ඈ මඩුව කරලා තියෙන සේවය කියලා හරි මොකක් හරි ගත්තා. නේද? දැන් කරන වැරද්ද නැත්තම් මේ වර්තමානයේ වැරද්දක් තියෙනවනේ කාගේ මොකක් හරි වැරද්දක් තියෙන මේ වැරද්ද කරුණාවෙන් නෙවෙයි මේ කරුණාවෙන් වැරද්ද වහලා කතා කරන්න ඕනේ. ඒක වෙනම කරන්නේ මේ කරුණාවක් නෑ නෙවෙයි. මොකක් හින්දාද? පැහැදිලිව තියෙන සංදේහින්දා. හරි? ඒ කියන්නේ මොනවා හරි පැත්තකට මොනවා හරි කාරණාවක් හින්දා අපිට කැමැත්තක් ඇති වෙනවා. ඒක කරපු පරණ හොඳක් හින්දා වෙන්න පුළුවන්. හරිද? පරණ කරපු හොඳක් හින්දා අද මේ වර්තමානයේ හොඳක් නරකක් කරොත් අපි සම්පූර්ණ වශයෙන්ම මොකද කරන්නේ? ඒ නරක ස්වභාවය සම්පූර්ණ අපේ හිත විසින් ප්‍රතික්ෂේප කරලා සාධාරණීකරණය කරලා කරලා කරලා කරලා කරලා අර ඉස්සරහට ගන්න බෑ. ආන් ඒ ලක්ෂණය තිබේ නම් මගේ ධර්ම අවබෝධයේ අඩපාඩුව අප රහතන් වහන්සේ එහෙම කරන්නේ. එහෙමද? <laughs> එහෙනම් මම ලං වෙන්න ඕනේ මොකේද? කියලා. මම අහන්නේ නැත්තන්ට. අපි කාගටද වැරද කරන්නේ නැද්ද? වැරදි වෙලා තියෙනවා. අපි සමහර වැරදි සම්පූර්ණයෙන් අයින් කරගෙන නැද්ද? සමහර වැරදි සම්පූර්ණයෙන් අයින් කරන් තියෙනවා. කෙනෙකුට තමන්ගේ වැරද්දෙන් අයින් වෙන්න බැයිද? පුළුවන්. ඒකත් අනිත්‍ය ලක්ෂණයද නැද්ද? එහෙනම් හොරාගේ හොරෙහිදත් අනිත්‍යද නැද්ද? එහෙනම් අපේ හොරාට එක දිගටම හොරා කියලාම කියන එක ධර්මානුකූලද? නෑ. හරිද? හිතපු හොරාට කියලා වරලා එක දිගටම හොරා කියන්න බෑ. හිතපු හොදෙක් නා කියලා වරලා දැන් හොරා නෙවෙයි කියන්න බෑ. නේද? එහෙනම් අපි මේ ලෝකයේ සත්‍ය තත්ත්වය අපිට තේරෙනවා නම් පින්වත්නි අපි මතවල එල්බ ගන්නේ මතවල එල්බ ගන්නේ නෑ. හරි? මේ කට්ටිය තමයි මං කැමතිම කට්ටිය මේ කට්ටිය තමයි මම අකමැතිම කට්ටිය මේ කට්ටියට හවලා බැන්නාව මේ කට්ටියට හවලා හොඳ කිව්වාය කියලා ඒබගන්නේ නෑ හරි අද බලන්න තුනත් මේ අද අපිට මේ ශාසනය අහිමි වීගෙන යනවා වගේ දැනෙනවා හරි ධර්ම තුලින් නැත්තොත් මොකද කරන්න තියෙන්නේ එහෙනම් ධර්ම දේශනා කරන්නේ නේද? සමහර පිරිසුත් මොකද කරන්නේ? නරඹ මාර්ගනකට දායක වෙයිද කියලා. එහෙම දායක වෙන්නේ නෙවෙයි මේ කියන්නේ. හරිද? මේක අපි තේරුම් ගන්නේ නැහැ. අපි කතා කළ යුත්තේ කුමක්ද? පරම චෛත්‍ය ඇත්තයි. නේද? ඇත්ත හොයාගන්න කොහොමද? කොහොමද උතර එහෙම ප්‍රශ්නයක්? ඡන්දයට දරුවෙක් යාළම දන්නේ නැතුව වැරද්ද ඒ පැත්තට තියෙන කැමැත්ත හින්දා ඒ ඒක මං කිය මේක මහා මේක ඔළුව කුකුරලා යන වැඩක් කියලා කිව්වා. හරි අමාරු වැඩක් මේක. මොකද්ද මගේ තිබ්බ පසු සීමා මායින් ඔක්කොම කැඩෙන විදිහට මම ධර්මයේ පැත්තට යන්න ඕනේ. මගේ තියෙන සීමාවන් ගන්න මොකද කැමති සීමාවක් තියෙනවා මට. ඒක කඩන්න ඕනේ මගේ පැත්තෙන් කැඩෙන්න ඕනේ. මේ අය කිව්වොත් මේක ඇත්තමයි ඒක හරියන්නේ නැහැ කියලා නේද? එන්න ඒක දේශපාලන පැත්තෙන් ධර්මයේ පැත්තෙන් ගුරුවරුන්ගේ පැත්තෙන් සිංහල කියන්නේ ගත්තොත් මොනවත් නෑ. ඇත්ත නම් ඇත්ත. නේද? ඇත්ත හොයාගන්න මම ඇත්ත හොයාගන්න කොහොමද? මොකක් එක්ක සම්බන්ධය කරලා? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේත් එක්ක සංසන්දනය කරලා ඇත්ත හොයාගන්න. හරි? ඒක සංසන්දනය කරන්නේ මේ ඇත්ත මට තේරුණාද? ඒක තමයි ඒක තමයි පැහැදිලිව ඇත්ත කියලා ධර්මානුකූලව දන්නවනේ. මොකද මගේ හිතේ අදගන්න තියෙනවා. උදාහරණයක් මගේ දෘෂ්ටි තියෙනවා මට මොකද වෙන්නේ? වැරදි දේ හරියේ විදිහට දැනනවා නම් අන්න ඒ තනත්තාට ලොකු ගැටලුවක් තියෙනවා. නේද? එයා එයා එතකොට අගතියට ගිහිල්ලා තියෙන හින්දා එයාට ඇත්ත තේරෙන්නේ ඇත්ත තේරෙන්නේ නැහැ. අගතියට ගිහිල්ලා තියෙන ඇත්ත වැහෙනවා. ඒ හින්දා අගතියට නොයා තමන්ගේ පැත්තෙන් පිළිප කරන්න පටන් ගන්න ඕනේ. සම්පූර්ණ ඇත්ත තේරුම් ගන්න. එහෙනම් මේකත් එක්ක ලොකු සටනකට යන්න. හරිද? ඒ දේශපාලනේ වගේ දේවල් වලින් අපිට හොඳටම පේන්න තියෙනවා. ඒකට මේ ධර්මය ඕනේ නැහැ මම අගතියට යනවා කියලා හොයාගන්න. හැබැයි අගතියට යන ධර්මය තමයි තුල ක්‍රියාත්මක වෙන්න තියෙනවා. හරි ධර්ම කරුණු වගේ දේවල් වලින් නම් අපිට ගොඩාක් ශාස්ත්‍රීය රේද ගැඹුරෙන් කල්යනා මිත්‍ර ආශ්‍රය කරගෙන හොයාගන්න ඕනේ. මේ මේ ඇත්තට මුණ දෙන එක බලන්න මේ ඇත්තට මුණ දීමේදී සාමාන්‍ය සමාජයේ සාමාන්‍ය බෙදෙරිදී. මේ පොඩි පුතාට ආදරේ නම් වැඩි. අම්මලා මොකද කරන්නේ? දුවට වැඩි පුතාට ආදරේ නම් පුතාට වැඩි දුවට ආදරේ නම් මොකද කරේ? පුංචි කාලේ ගහගත්තාම දෙන්න හුඟක් වෙලාවට එතන තීරණයත් අද පිළිගන්නද නැද්ද? පොඩි තැනකවත් බෑ. හරි. එතකොට සම්පත් බෙදලා දෙද්දි කොහොමද? හ්ම් බලන්න පොඩ්ඩක්. කොච්චර අපි අගතියට යනද කියලා. සීල් තැනකවත් අගතියට යන්නත් ජීවත් වෙන්න ඕනේ ලොකු ලොකු තැන්වලදී තියෙනවා. පැහැරගන්න තමයි හැම දෙනාකම සමානාත්මතාව හැඟීමකට එන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හැම කෙනෙක් කෙරෙම සමානව හිතන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒක ඒක මම කියන්නේ ඒක යුද්ධයක් වගේ කියලා. හ්ම්. ඔන්න අපි පාර යනවා. පාර යනකොට හොඳට අයියලා දාගත්ත හොඳට පිළිසිදුවේ ඉන්න මහත්කම කැලි හැප්පෙනවා. අපේ රජුන් මේ යාගේ රජුන් දුවේ දුවේ වෙලා හැප්පෙනවා. අපි මොනවා කියන්නේ? ගන්නේ සමහරවිට අපි කියන සමා වෙන්න කියලා. නේද? හැබැයි අර පාරුවේ කුණු ටික එකතු කර කර ඉන්න එක නෑගේ හැප්පෙනවා. හදිස්සිය ආබෝ වෙන යන්න කියලා. මොනවා කියයිද? හා. තේරෙනව නේද? බුදුහාමුදුරු නේද? සුනීතව දැකලා මොකද කරේ? සෝතාවව දැකලා මොකද කරේ? එහෙනම් මම යන්න ඕන චින්තනේ මම තේරුම් ගන්න ඕන. හුඟක් අය ඉන්නවා කිනොත් යමකමක් තියන අයට ලස්සන අයට එතකොට නේද ලස්සනයි කියලා වරද්ද ගන්න ලස්සනයි කියලා සම්මතයි. හරි. ලස්සනයි කියලා සම්මතයට නේද? නැත්නම් මොනවා හරි පැත්තකින් බලයක් තියන අයට ඒ අයට කලපන විදිහට සෝකේ අසරණ වෙලා ඉන්න කරපියා ගන්න දෙයක් නැතිව නේද? එහෙම අයට කලපන විදිහට කෝරස්කමක් තියනවද නැද්ද? දැන් නම් ගොඩක් අඩුයි. නමුත් නින්දා කරනව නෙවෙයි. ඉස්සර අපේ අතීත මුතු මිත්තන්ගේ කාල වෙනකොට නේද පුතුලට ඉඳගන්නවත් දුන්නේ නෑ සමහරත් ඔයගොල්ලෝ වලට ආපහා එහෙම ගෙවුත් තිබුණා ඉඳගන්න නම් කොහොමද බංගුවේ ඉතින් දැන් එහෙම නෑ දැන් දැන් එහෙම නමුත් දැන් ඒ පැත්තෙන් නැති වුණාට වෙනත් පැති වුණ ඊට වැඩිය හතක් එහෙනම් මේ தত্ত্বය මේ தত্ত্বය මෙවැනි தত্ত্বයන් හැමෝම කෙරෙහි එකම දෙයක් පොඩි මිනිස්සයා ලොකු මිනිස්සයා කියලා නැතුව තමන්ගේ හිතට දැනෙනවද කියලා බලන්න. ඒ වගේම සමහර කට්ටියක් ඉන්නවා පුළුවන් පරිමනුෂ්‍යයාට දැඩි කනත්තකිනුත් සියලු ලොකු මිනිස්සුන් කියලා කියන අයට දැඩි අකනත්තකුත් ධර්ම මානසිකත්වයන් තියෙන කට්ටියක් ඉන්නවා. දැන් ඒක බලන්න එතකොට මොකද වෙන්නේ කියලා කවුරුහරි දැන් මෙයා දැන් මෙයා නියෝජනය කරන්නේ කවුද? පොඩි මිනිහව. ඇයි මෙයා පොඩි මිනිහා නියෝජනය කරන්නේ? එයා ලොකු කරන්නේ. නේද? එතකොට ලොකු කරපු ගමන් එයා එයාගේ තරහකාරයෙක් වෙනවද නැද්ද එහෙම බැලුවොත්. හැමදාම පොඩි මිනිහා නියෝජනය කරනවා කියන එක වැරදීමක්. වැරදීම වෙනකොට එයාට හැමදාම තරහකාරයෝ ටිකක් ඉන්නවා ඒ කවුද? ලොකු මිනිහුත් එක තරහයි. එහෙම නෙවෙයි. නිවැරදි දේ නියෝජනය කරන්න ඕනේ. නේද? පොඩි මනුස්සයාම දුක් විඳින මනුස්සයාම කියලා නෙවෙයි. දුක් විඳින මිනිස්සු වුණාවෙන් කටයුතු කරොත් සැප විඳින මිනිස්සු බවට පත් වෙනවා. එතකොට කඩලගෙන මිනිස්සු බවට පත් වෙනවා. මේ මිනිස්සු සම්පූර්ණ ප්‍රතික්ෂේප කරලා හරියන්නේ නෑ. එයාව හරියට වර්ණනා කරන්න ඕන කෙනෙක්. එයා නිවැරදි ආකාරයට කටයුතු කරපු කෙනෙක්. ඒකනේ මේ ලෝකේ අපි ජීවත් වෙනකොට ඒ වගේ කිසිම දෙයකට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව කැමැත්තට හිතට ඉඩ දෙන්න තියන්නේ නැතුව ඇත්තට ඉඩ දෙන්න පුරුදු කරන්න ඕනේ. ඒ වගේම තමයි අකමැත්ත. අකමැත්තත් ඒ වගේම සින්නන්නේ දැන් මම කැමැත්ත ගැන කතා කරන්න කියලා අකමැත්ත ගැන ගොඩක් දේවල් කිව්වා. යම් කිසි පිටකර දේශපාලන කියන්නේ මම මේ පිටසට සමස්තයක් වශයෙන් අපේ තාත්තා වුණාම අතීතේ වුණා මේ පිටසට මම කැමති නැහැ. ඒක හින්දා මොකද කරන්නේ? කවුරු හරි වැරද්ද කරොත් ඒ කැමති නැති කට්ටිය හරි මොකද කරන්නේ? ඒවා ඔක්කොම වැරදි. ඒවා ඔක්කොම වැරදි. ඇත්ත කතා කරන ගතිය නෑ දේශයට යට වෙනකොට මගේ හිත ඒතර මාව දේශයට යට වෙනවද මගේ ධර්ම අවබෝධය කොච්චරද කියලා බලා ගන්න පුළුවන් වෙන්නේ නේද? දැන් අද රට ගත්තොත් පැහැදිලිවම හැම පැත්තකම ඉන්න කට්ටිය වැරදි කරනවා හැම පැත්තකම ඉන්න කට්ටිය හොඳ කරනවා වෙලාවකට නේද වෙලාවකට නේද වෙලාවකට හොඳ දේවල් කරන අතර වෙලාවකට නරක දේවල් කරනවා නමුත් අපි සාමාන්‍ය ජනතාව විදිහට මේක හරියට දකින්නේ නෑ දකින්නම බෑ ඇයි දකින්න බැරුව අපිට ඒකෙන් අපි හැමදාම රැවටෙනවා පුණ්‍යන්තේ. හැමදාම රැවටෙනවා. ඇයි මේ? ඡන්දයක් පිට වෙනකොට මොකද වෙන්නේ? ඡන්දය කියලා නම් ඒකට නම දාගත්තේ. නේද? ඒක අතන කැමැත්ත නෙවෙයි තේරීම කියලා නම දාන්න තිබ්බේ. නේද? තමන් <laughs> කැමැත්ත නෙවෙයි මෙතන සිදු වෙන්න ඕනේ. නේද? ඒක ඒ ඡන්දය කියන නම සම්පූර්ණයෙන්ම අයින් වෙනවා තමයි. ඒක අගතිය කියනම ඒ කියන්නේ ඡන්දය කියන්නේ අගතිය. ඒ කියන්නේ අගතියෙන්මයි පත් වෙන්නේ කියන එකයි කවුරුත් නායකයෙක් පත් වෙනකොට. එහෙම තමයි කැමැත්තර නෙවෙයි. නේද? තමන්ගේ තේරීම, තේරීම නිවැරදිද? කැමැති වුණත් අකමැති වුණත් නිවැරදිද? තෝරන්න අපි දක්ෂ වෙන්න ඕනේ නැත්නම් මේ පිටර අකමැති. නමුත් ඒ හරිද? අන්නේ අභිමානවත් කතාව කොච්චර කලාතුරකින්ද බලන්න අපේ රටේ කියන්නේ. මම මෙයාට අකමැති. පැහැදිලිවම මම අකමැති. එක්ක එයාගේම භූතයට අකමැති. එක්කගේ අතීතේ ක්‍රියාකාරකමට අකමැති. නම් එයා මේ වෙලාවේ මේ කතා කරපු විදිහ හරියටම හරි. හරි. ඒ අනිත්‍ය දන්නවා නම් අපි අපි අනිත්‍ය දන්න පිරිසක් නම් එහෙම වෙන්න ඕනද නැද්ද? මම මම ආරාධනා කරනවා ඔන්න ඔය විදිහට හිතන්න පුරුදු වෙන්න පළවෙනියෙන් ගෙදරදී. පළවෙනි දුබලයාට ප්‍රබලයාට ඔක්කොටම තමන්ගේ හිතේ කොයි විදිහට සලකනවාද කියලා බලන්න. හරිද? ඒ විදිහට ඊළඟට සම්බෝදේශ බය. ඒක තමයි ඇත්ත කිය යුතු තැන ඇත්ත කියන්නේ අපේ පින්නත් නැගිටින්නේ නෑ පැත්ත කරලා ඉන්නවා මොකද? ඔය කතා කරන කෙනෙක් කතා කරේ වෙන දෙයක් වෙයි. ඇයි? හරි බය වෙන අපේ හිත ඇති වෙනවා. ඇති වෙන පැත්ත කරලා ඉන්නවා. ඒකට යන්නේ. මේ රෝග මැදට මම පැන ගන්න ඕනේ. කොහොමද මට කැමති විදිහට වැඩේ වෙයි වගේ. <laughs> ඒකෙන්ද මම මේ වෙලාවට හොඳම දේ සද්ද නැතු වෙන්න ඕනේ කියලා නේද? මේ ජීවිතයට තියෙන බයට, නැරෙයි කියලා තියෙන බයට ඇත්ත කතා කරන්නේ නෑ. හරි. ඇත්ත කතා කරන්නේ නැතුව ඉන්න එහෙම බෑ. අපි බය කියන අගතියට ගිහින් පිරිනව. ඡන්දේ කියන අගතියට ගිහින් පිරිනව. දේශේ කියන අගතියට ගිහින් පිරිනව. ඊළඟට කොහොමද පිරිනන එක? අන්න මෝහය කියලා කියන්නේ මෝහය කියලා කියන්නේ ඇත්ත තේරෙන්නේ නැති ස්වභාවය. දැන් මොකටම කියන්නේ අපි නේද? අපි කියන්නේ මොකද්ද මේ පඬිතුයෝ 100ක් එක කතා කරන්න පුළුවන් එක මොඩෙක් එක්ක කතා කරන එක නේ මොකද? ඒ මොඩයට මොන තරම් නේද? ඔළුවට ගිහින් වැක් කරුවා තේරෙන්නේ <laughs> නැහැ. මොනවද හරි කිව්වේ ඒකම තමයි තින් ආයෙ නෙවෙයි කොහොම හරි කරදර නෑ නෑ මේක මම මේ කරන්නේ කරන්නේ ඉතින් එතකොට ඉතින් නේද දැන් තේරුම් ගන්න මේ ඇවිල්ලා තනිකරම මොහේ අගතිරිගේ පිරිසක් වෙන මොහේන් අගතිරිගේ පිරිස් දේශපාලනඥය දේශපාලනයේ තියෙනවා ගණෙත් ඉන්නවා හතෙත් තියෙනවා ආ මේ ධර්ම ප්‍රචාර කරන ඇතුළේ ඉන්නවා ඉතින් බලන්න ඕනේ නේද අපි ඔක්කොම ලබලා බලනවා එයා මොහෙන් අගතිරි කියලා නම් අපිට ඇත්තේ කතාව කතාවක් නෑ. හොඳින් තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ ඡන්ද දේශ බය මොහ කියන සතර අගතියට යන්නේ නැතුව වැඩ කිරීම ඒකට කියනවා ඍජුභාවය කියලා. හරි? ඒ ඍජු කියනකොට මොන ප්‍රශ්නයක් එනවා? ඍජු කියලා කියන්නේ මේ ඒකට දැන් ඍජු කියන එකට තව එකකුත් හදාගෙන ඉන්නවා. අපි හැමදාම ඇත්තටම ඇත්ත කතා කරන මිනිස්සු විදිහට හරිද? ඕනම මනසකට යම් කණ්ඩායමක් ඉන්නවනේ ඇත්ත කතා කරන අයට ගරු කරන්න ඕනේ. ඒක ප්‍රශ්නයක් නැහැ. නේද? නමුත් මේ ඍජුභාවය කියන එක ධර්මයේ තියෙන කොහොමද? ඍජු සහ මෘදු කියලා. ඍජු කරන්නේ මෘදු. ඡන්දයට යන්නේ නැතුව, දේශයට වැටෙන්නේ නැතුව, බයට වැටෙන්නේ නැතුව, මොහයට වැටෙන්නේ නැතුව තමන්ගේ අදහස එළියට එන්න ඕනේ. ඒකෙන් ඕන මොන සවුලෙන්ද? මුදු ස්වභාවය මම කිව්වොත් කියලා මගේ දා කතන්දරයක් නැහැ මම ගහන්නේ මම මම ගහනකොත් ගහනවාමයි මෙහෙමයි අන්නේ මනසට අපි කියන හර්කෙනි මනසයි කියලා හරි එයා නෙවෙයි කෙලින් කෙනා කෙලින් කෙනා කියන්නේ මොකද්ද ඒ වගේ ඡන්දයකට නෙවෙයි කෙලින් කියන්නේ කළ යුතු දේ කළ යුතු විදිහට දන්නයිට යම් කිසි පිරිසකින් වැරද්දක් වෙනවා කියන්නේ හරිද? අපි කිය යම් කිසි භික්ෂු පිරිසකින් වැරද්දක් වෙනවා කියලා. සමහර අය තියෙන සියලු භික්ෂුන් වහන්සේලාට කරහව කතා කරගෙන මම කෙලින් කතා කරා කියලා. හරි. සමහර ගිහියන් වැරද්දක් වෙනවා. එතකොට සියලු ගිහියන්ට සියලු දේශපාලකයන්ට කරහව කතා කරනවා. ඒකල කියන මම කෙලින් කතා කරනවා කියලා. ඒක කෙලින්ද? නෑ, ඒක කෙලින් නෙවෙයි නේද? අපිට පුළුවන් වෙන්න ඕනේ ඇත්ත ඇත්ත පැත්තේ මේක මේ දෙපිරිසේ මරණ දෙපිරිසක් අතර ප්‍රශ්න කරනවා කියලා කාගාර දෙපිරිසක පැත්තක් ගන්න නැතුව. හරි කෙනාගේ හරි දේ ගන්න ඕනේ. දෙපිරිසෙන් වැරදි නම් මොකද කරන්නේ? ඔව්. මේ පිරිසත් වැරදි මෙන්න මේ කාරණාව හින්දා. ඒ වැරද්ද හින්දා මේ කට්ටිය මේ කරපු විවේචනයත් වැරදි මේ විදිහට විවේචනය කළ යුතු නැහැ කියලා කෙලින් කතා කරගන්න අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. අපේ හිත අදුම ගානේ කතා කරන පැත්තක තියලා තමන්ගේ විනිශ්චය හරි නිවැරදි වෙනවද කියලා බලන්න ඕනේ. මගේ විනිශ්චය නිවැරදිද කියලා බලන්න ඕනේ. අන්න නිවැරදි විනිශ්චය අපේ පැත්තෙන් එනවා නම් පින්වත් අන්න එහෙනම් අපි ඊටාම මම ධර්මයට වම් කිසි සාධාරණයක් ඉෂ්ට කරමු ඉන්න පිළිසිතේ එක එක එක එක එක සිද්ධි වලට හිත යොමු කරලා බලන්න. මේ නෑතක Tamanට වෙච්ච දේවල් වලට හිත යොමු කරලා බලන්න කාටවත් කියන්න කමක් නැහැ. මගේ විනිශ්චය කොහොමද කියලා. හරි. දැන් මේ දිනවල මහානායක ස්වාමීන් වහන්සේලාට තවත් බොහෝ ස්වාමීන් වහන්සේලා ආරම්භ කරගෙන සමහරලාට ගිහිවත් ඉතාලා නින්දිත ප්‍රකාශ කරනවා. හරිද? ඉතාලා නින්දිත ප්‍රකාශ කරනවා කියන්නේ. සමහර ඒ ප්‍රකාශ එතකොට ඒ ප්‍රකාශ කිරීම දැකලා සමහර අය තාමත්ම කුච්ච භාවයට පත් වෙනවා. මේ නින්දිත ප්‍රකාශ සිද්ධ කරන්නටත් සමහර හේතුත් මෙන්න තියෙනවා. හරි. එතකොට අපි මේක දකින්න කොහොමද? මේ නින්දිත ප්‍රකාශ සිද්ධ වෙනකොට අපි මේක දිහා බලන්න ඕන කොහොමද? මේ අත්ංගයේ මේ නින්දිත ප්‍රකාශ ඉස්සල්ලාම මෙන්න මේ මේ මේ සිද්ධිහින් බලන්න මේ පැත්ත වැරද්දා. කෙනෙකුට තමන්ට තේරෙන්න ඕනේ. ඒක සාධාරණීකරණය කරන්න ඒක වැරද්දා. පැහැදිලිව වැරද්දා. හරිද? ඒ වැරද්ද දැකලා ඒ වැරද්ද නිසාවෙන් මේ විදිහට නින්දිතව සියලු දෙනාටම සියලු විසුන් වහන්සේ අරමුණු කරගෙන මේ විදිහට කරන ප්‍රකාශ ඒකත් වැරදි. එහෙනම් කොහොමද කරන්න ඕන? පැහැදිලිවම මෙන්න මේ අහවල් ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ ඒ විවේචනය කරන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ අහවල් ස්වාමීන් වහන්සේ කියන්නේ අද මේ අත දන්නේ නැතු සියලු මහා සංඝරත්නය කියලා නේද? එක එක එක එක නම් කියලා එක එක එක විදිහට ඒක මහා සංඝරත්නය විවේචනය කරනවා. ඒ මහා සංඝරත්නය විදිහට මේ විවේචනය කරනවා. මේ අහවල් පුද්ගලයා අහවල් කෙනා මෙන්න මේ වැරද්ද කරා. හරි. එතකොට එහෙම නැත්නම් වෙන්නේ මොකද? මේ වගේ විවේචනය කරන්න ඇත්තෝ මාන්තර ගෙදරට සාංගික කරන්න සංඝයා වහන්සේ වඩන්වනවා. හරි. එතකොට මේ දැන්නේ සාංගික කරලා. මේ තියෙන මේ තියෙන ලොකු ප්‍රාණකමක් තියෙනවා නේද? අපි සාංගික කරනවා කියන්නේ මොකද්ද? සංඝයා ගැන පොදු වස්තුවක්. නේද? බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේ සංඝයාතනෙන් අයින් කරපු කාරණා හතරක් තියෙනවා කියනවා පරාජික ධර්ම කියලා. හරිද? එතකොට පරාජිකයට අහු වෙන්නේ නැති යමක් නම් සිද්ධ වෙලා තියෙන විසුණු වහන්සේ නමක් අතින් උන්වහන්සේ විසුණු වහන්සේ නමක් විතර බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා. හරි. එහෙම පිළිගන්නවා නම් බුදුරජාණන් වහන්සේ වෙන කවුරුත් කොහොමද ප්‍රතික්ෂේප කරන්නේ රත්න විසුණු වහන්සේලා නෙවේ කියලා. අතීතයේ වල අපිට තිබුණ විසුණුහන්සලා ගැන තිබ්බ ගෞරවය ඒ දවසේ තිබුණානේ. විසුණුහන්සලා ගැන ලොකු ගෞරවයක් තිබුණා. ඒ ගෞරවය තිබුණේ සංග්‍රහ කියන පොදු වශයෙන් මේ පිරිස නේද? මෙන්න මේ අරු සීලයක ගුණයක ඉන්න පිරිසක් කියලා. ඒක අද මේ ගෞරවයේ කැඩෙන ආකාරයට කටයුතු කරලා ඒක අර්ථයක් නම ගෞරවය තියාගන්න හදන එක ඇති. අපි මේක තියාගන්න හදන අපිට තියෙන ලාභ ලාභ දෙන්නත් ඒක මට අතපිරිකරෙන්නත් ඒක මට පිරුරන්නත් ඒක කියලා. අයි ඒක හින්දා මේ මේක නම් තියාගන්න ඔකෝක පැක් කරන්න ඕනවා කියලා. එන්නත් මේ මම එයාටගේ මෙහෙම අහනවා අපි තාම අරංග කතා කරමු ඡන්දයට වැටෙන්නේ නැතුව දේශයට වැටෙන්නේ නැතුව මොහයට වැටෙන්නේ නැතුව මමත් ඇතුළු අපි ඔක්කොම හැදෙන්න පුංචි කාලේ නම් සංඝයා වහන්සේගේ පොදුවේ ගත්තොත් සංඝයා වහන්සේගේ අවවාදන ශාසනා සහ ඒ සංඝ පුංචි කාලේ අපිට අම්මා තාත්තා හින්දා හරි පියා හින්දා හරි ඇතුළත සංඝ ගෞරවය පැහැදිලිවම අපිව හැදියාවකට හේතුවක් වුණාද නැද්ද? අපේ පන්සල හම්බුනේ වැඩ තිබුණාද? නේද? අපි ඉතින් පොලිකාරය අපේ පන්සල හම්බුනේ වැඩ අපිට ඇහුන්නේ නැද්ද? ඇහුණා. නේද? නමුත් අපේ ගෞරවය තියාගත්ත අපි නැද්ද? ඇයි මුන්නාසේ මද අපේ ගෙදරින් අයින් වෙලා සූරත් දාගෙන ඇවිල්ලා මෙහෙම ඉන්න එක මට පුළුවන් ඈ මට පුළුවන් ඈ මගේ දරුවට පුළුවන් ඈ ආන්නේ ගෞරවයෙන් හින්දා පින්නන්නේ අපිට පැහැදිලි බැඳීමක් තිබුණා පැහැදිලි පැහැදිලි ගමනක් තිබුණා මේ අපි ඔක්කොම ඒකාත්මක වෙන ස්වභාවයක් තිබුණා එහෙනම් ඒක අරමුණකට යන ස්වභාවය තිබුණා ආන් ඒකටයි මේ පහරම දෙන්නේ ඉතින් ඇයි අපිට බෞසාවන් මහන්සලා විදිහට ගියත් ඔය විදිහට නේද මේ පොදුවේ කරන වේචන අතර දාන්න නේද ඇසියලු අඳුරකට ගහපුවාම රාජකීය පඬිතුලක් 50 60 1000ක් තියෙනවා. අර මුන් ඔක්කොගෙන් වැඩක් නැහැ. මුන් ඔක්කොම වැඩක් නැති වුන් අරවා මේවා කියලා හැම කියන. මුදලාල්දා කියයි. තවට අතේ නැතිව කියන දුන්නාන්සලා විඳින දුක් කොට පිළිවෙනක ඒ පිළිවෙනක කොහොම දුන්නවත් විඳින දුක හරියට දන්නවා නම් ඒ විදිහේ කතාවක් කවුරක්වත් කියන්නේ උන්වහන්සේලාගේ පුතර්ජන වශයෙන් තියෙන නේද සමහර කෙලස් ධර්මයන් තද කර වෙන හිර කරගෙන අර එක එක දක්ෂ ස්වාමීන් වහන්සේ නමක් මේ ලෝකෙට බිහි කරන්න එක 50ක්වත් හදන්න ඕනේ. හරි. බැරි 50ක් හදනවා කියන දේසිද? අපි ඒ පැත්ත දකින්නේ නැහැ. අපි හැම වෙලේම හුඟක් අය දකින්න කොයි පැත්තද? වැරදි පැත්ත කියන්නේ දකින්න මොකද්ද? ආ ඕකකින් තවත්තගෙන යන්නේ මේ කියා කරලා ගන්න මේක මේ බඩ විතරක් ගන්න කියලා. බඩ විතරක් ගන්න කියන මේ සිවුර අයින් කරලා දාලා ඕන තරම් රසායනික කරගන්න ඕන තරම් දෙයක් කරගන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා ඕන තරම් ඉන්නවද නැද්ද? නේද? එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ තා අලර්ජී ක්‍රියාවක් නැතුව නෙවෙයි. හරි එහෙම තිබුණා වුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට පරාජිකා වෙලා නැත්තම් අපිට ඒක අදාළ එකක් නෙවෙයි. ඒ හින්දා මම ඒකත් මතක් කරේ නේද අර කාරණාවට අමතරව ශාසනික ගෞරවය ඇති වෙන තැනට ගෞරව කරන්න උත්සාහ කරන්න. හැම ස්වාමීන් වහන්සේ නමකටම ගෞරව කරන්න. ධර්මයට ගෞරව කරන්න. බුදුරජාණන් වහන්සේ කවදා සාස්ත්‍ර අගෞරවය සිද්ධ වෙන කිසි කෙනෙක් අනුමත කරන්න සාස්ත්‍රඥාන්ට අගෞරව කරන කිසි කෙනෙක් ධර්මයට අගෞරව කරන කිසි කෙනෙක් මහා සංඝරත්නයට අගෞරව කරන කිසිම කෙනෙක් තුළ ශ්‍රද්ධාව නැහැ. ශ්‍රද්ධාව නැත්තම් සෝවාන් වෙනව නැහැ. හරි. මහා සංඝරත්නය කියන හැඟීම අපිට තියෙනවා. ඒ වගේම අපි මම කලින් මතක් කරා වගේ අපි සතරාගතියට වරන් නොදී ජීවත් වෙන පරපුරක් සකස් කරන්න ඕනේ. අනාගත ලංකාවේ සිංහල ජාතියට යම් සාධාරණයක් සිදු කරන්න කාට හරි වුණාවක් තියෙනවා. ඒක සිද්ධ වෙන්නේම බෞද්ධ ධර්මය තුලින් පෝෂණය කර, හිත් පෝෂණය කර විතරමයි. අය කිසිම කතාවක් නැහැ. කාට හරි ජාතිය ගොඩනගන්න වුණාවක් තියෙනවා නම් එයා ධර්මයට එන්න. හරි ජාතික හැඟීමක් තියෙනවා නම්, ජාතිය පිළිගන්නවා තියෙනවා නම්, පස්සක් දිගට ධර්මයට එන්න. හරි. ධර්මයට આવුත් තමන්ට ජාතියට යහපත කරන්න පුළුවන්කම තියෙන නිසා සතර අගතියට වහලන වෙච්ච අභිමානවත් ජාතියක් විදිහට ඉස්සරහට යන්න නම් ධර්මානුකූලව තමන්ගේ ජීවිතය සකස් කරගන්න ඕනේ. එහෙම නම් සතර අගතියට වහලන වෙයි අපි අපේ ජීවිත සකස් කරගන්න කියලා ආරාධනා කරනවා. එන හැමෝටම හැම වෙලෙම ප්‍රාර්ථනා කරන අදිෂ්ඨාන කරන අපේ ජීවිත සකස් කරගෙන සතර සූපත් කරගෙන උතුම් නිවන කනපෙන්නට මේ බුද්ධ ශාසනය තව චිරාත් කාලයක් වැඩ දේවා කියන අදිෂ්ඨානයෙන් මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් දක්වන්නේ පින්වත් අයට උතුම් යහපත සඳහාම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා සුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශත්තා සුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු මං කරන්ති. දින් කියලා